ඊළඟට බුද්ධික මහත්මයා අවසරයි හම්බුනේ මේ Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඉෂ්ඨාරම්භන හා අනිෂ්ඨාරම්භන ලෙස බාහිර වස්තුන් තිබේ නම් චක්කු විඥානයේ උපේක්ෂා සහගත වන්නේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔව් ඒ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන කියන මේ විඥාන හතරම උපේක්ඛා සහගතව පමණයි ඇති වෙන්නේ. මොකද දැන් උපේක්ඛා කියලා කියන්නේ වේදනාවේ ස්වභාවයනේ වේදනාවේ ස්වභාවය එක්ක සුඛ එක්ක දුක්ඛ එක්ක සෝමනස්ස එක්ක දෝමනස්ස නැත්නම් උපේක්ඛා එතකොට චක්කු විඥාණයෙන් සෝත විඥාණයෙන් ගාන විඥාණයෙන් જીවහා විඥාණයෙන් කරන්නේ දැන් අපි කැමරාවෙන් කැමරාවෙන් බාහිර තියෙන ෆොටෝ එක ඇතුළට ග්‍රහණය කරගන්නේ ඒතර ග්‍රහණය කරන අර අර බාහිර තියෙන වස්තු වල රූප ඡායාව ඇතුලේ සටහන් කරගන්න. අන්න ඒ වගේ වැඩක් විතරයි චක්කු විඥාණයෙන් කරන්නේ. චක්කු විඥාණය ලොකු විශ්ලේෂණයකට යන්නේ නැහැ. අර අරමුණ ගැනීම පමණයි කරන්නේ. එතකොට අරමුණ ගැනීම මාත්‍රයේදී මේකේ ලොකුවට සුඛ දුක්ඛයන් විඳින්නට චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන හැම විටම උපේක්ඛාසහගත. හැබැයි ඊට පස්සේ ඒ ඒ අරමුණ ඉෂ්ඨාරම්මණයක් හැටියට Taman ගත්තොත් එතනින් එහාට මනෝවිඥාන පහළ වෙනවා ලෝභ සහගත. ඒක අනිෂ්ඨාරම්මණයක් හැටියට ගැටීමෙන් අපි ඒ පිළිබඳව කල්පනා කළොත් මනෝවිඤ්ඤාණ පහළ වෙනවා ද්වේෂමූලික. එතකොට මේ මනෝද්වාරිකව ඇති වෙන ටික තමයි ඊට පස්සේ පටලැවෙන්නේ. එහෙම නැතුව චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ කුසල විපාක වශයෙන් ඇති වුණත් උපේක්ඛා සහගතයි අකුසල විපාක වශයෙන් ඇති වුණත් උපේක්ඛා සහගතයි. හැබැයි කාය විඤ්ඤාණය වෙනස් වෙනවා. මොකද කාය විඤ්ඤාණයේදී අර චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ වගේ නෙමෙයි ස්පර්ශය රළුයි. රළු ස්පර්ශය නිසා සුඛ විපාකයේදී එහෙම නැත්නම් කුසල විපාකයේදී සුඛ සහගත චක්කු විඥානයක් ඇති වෙනවා අකුසල විපාක විපාක දෙනකොට දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වෙනවා ඒ නිසා කාය විඥානයේදී පමණයි සුඛ දුක්ඛ කියන ප්‍රභේදයක් තියෙන්නේ චක්කසෝත ගාන જીවහා කියන අවශේෂ විඥානයන් කුසල විපාකයක් හැටියට ලැබුණත් අකුසල විපාකයක් හැටියට ලැබුණත් උපේක්ඛා සහගතව පමණයි ඇති